සේවිතම්බා සේවිතම්බ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සම් භගවායේ තද හෝච සේවිතබ්බා සේවිතබ්බං වෝ භික්ඛවේ ධම්මපරියායන් දේශිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමි තේ එවං භන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සොම් භගවායේ තදවෝච කාය සමාචාරම් පහම් වික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බං තේ අසේවිතබ්බං තේ තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරම් වචේ සමාචාරම් පහම් වික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බං තේ අසේවිතබ්බං තේ තංච අඤ්ඤමඤ්ඤං වචේ සමාචාරම් මනෝ සමාචාරම් පහන් වික්ඛවේ දුවිදේන වදාමි සේවිතම්බන්ති අසේවිතම්බන්ති පංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරම් චිත්තුපාදම් පහන් වික්ඛවේ දුවිදේන වදාමි සේවිතම්බන්ති අසේවිතම්බන්ති පංච අඤ්ඤමඤ්ඤං චිත්තුපාදම් සංඥා පටිලාභම් පහම් භික්ඛවේ දුවිදේන වදාමි සේවිතම්බම් තේ අසේවිතම්බම් තේ පංච අඤ්ඤමඤ්ඤං සංඥා පටිලාභම් දෙට්ඨේ පටිලාභම් පහම් භික්ඛවේ දුවිදේන වදාමි සේවිතම්බම් තේ අසේවිතම්බම් තේ පංච අඤ්ඤමඤ්ඤං දෙට්ඨේ පටිලාභම් අත්ථභාව පටිලාභම් පහම් වික්ඛවේ දුවිදේන වදාමි සේවිතම්බම් තේ අසේවිතම්බම් තේ පංච අඤ්ඤමඤ්ඤං අත්ථභාව පටිලාභන්ති එවං වොත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒ සදවෝච ඉමස්සකෝ අහං බන්තේ භගවතා සංකෙත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අවිභත්තස්ස එවං විත්තරේන අත්තං ආජානාමි කාය සමාචාරම් පහම් වික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරන්තේ ඉති කෝපනේ සංවොත්තං භගවතා කිංචේ සම්පටිච්ඡ වොත්තං යතා රූපං බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති ඒව රූපෝ කාය සමාචාරෝ නැස්සේවිතබ්බෝ යථාරෝපංච කෝබන්තේ කාය සමාචාරං ශේවතෝ අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අභිවර්ධන්ති ඒව රූපෝ කාය සමාචාරෝ සේවේ තම්බෝ කතං රූපං බන්තේ කාය සමාචාරං ශේවතෝ අකුසල ධම්මා අභිවර්ධන්ති කුසල ධම්මා පරියායන්ති ඉද මන්සේ ඒකච්ඡෝ පානාතිපාති හෝති ලොන්දෝ ලෝහිතපානේ හත පහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාන භෝතේසු අදින්නාදායේ කෝපන හෝති යන්තං පරස්ස පරචිත්තෝපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා තං අදින්නම් තේය සංඛාතං ආදාසා හෝති කාමේසෝ මිච්ඡාචාරේ කෝපන හෝති යථාමාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතා පිතුරක්ඛිතා භාතෝ රක්ඛිතා භගින රක්ඛිතා ඥාති රක්ඛිතා ගොත්ථය රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසෝ මාලාගුල පරිච්ඡිත්තා පේත් තතහ රූපාසෝ චාරිත්තම් ආපජ්ජතා හෝති ඒව රූපම් භන්තේ කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවණ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්ති කතං රූපම් භන්තේ කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඩන්ති ඉද බන්තේ ඒකච්ඡෝ පානාති පාතම් පහාය පානාති පාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බපාන භෝත හිතානුකම්පේ විහෙරති අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති යන්තං පරස්ස පරවිත්තෝපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා තං අදෙන්නම් තේය සංඛාතං න ආදාසා හෝති කාමේසු මිච්ඡාචාරම් පහාය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති යාසා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාසා පිතුරක්ඛිතා භාසෝ රක්ඛිතා භගින රක්ඛිතා ඥාති රක්ඛිතා ගොත්ත රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්සාමිකා සපරි දණ්ඩා අන්තමසෝ මාලා ගුල පරික්ඛිතා පී තතාරෝපාසෝ චාරිත්තං ආපජ්ජිතා හෝති ඒව රෝපං බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවර්ධන්ති කාය සමාචාරම් පහම් භික්ඛවේ දුවිදේන වදාමි සේවිතම්බන්තේ අසේවිතම්බන්තේ තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරන්ති ඉති යන්තං වොත්තං භගවතා ඉදමේ සම්පටිච්ච වොත්තං වචේ සමාචාරම් පහම් දෙක්ඛවේ දුවිදේන වදාමි සේවිතම්බම්පි අසේවිතම්බම්පි පංච අඤ්ඤමඤ්ඤං වචේ සමාචාරಂತಿ ඉති කෝපනේ සම්වොත්තං භගවතා කිංචේ සම්පටිච්ච වොත්තං යථා රූපං බන්තේ වචේ සමාචාරං සේවතෝ අකුසල ධම්මා අ비වණ්ඩන්ති කුසල ධම්මා පරිහායන්ති ඒව රූපෝ වචේ සමාචාරෝන සේවිතබ්බෝ යථා රූපං ච භන්තේ වචී සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අ비වඩ්ඩಂತಿ ඒව රූපෝ වචී සමාචාරෝ සේවිතබ්බෝ කතං රූපං බන්තේ වචී සමාචාරං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති ඉද බන්සේ ඒකච්චෝ මුසාවාදී හෝති සභග්ගතෝ වා පරිසග්ගතෝ වා ඥාති මජ්ජගතෝ වා පෝග මජ්ජගතෝ වා රාජකුල මජ්ජගතෝ වා අබිනීතෝ සක්ඛේ පුට්ඨෝ ඒහම් බොහෝ පුරිස යං ජානාසී තං වදේහිති සෝ අජානං වා ආහ ජානාමීති ජානං වා ආහ න ජානාමේතේ අපස්සං වා ආහ පස්සාමේතේ පස්සං වා ආහ න පස්සාමේතේ ඉති අත්ථ හේතුවා පර හේතුවා ආමිෂ කිංචික්ක හේතුවා සම්පජානමුසා භාසිතා හෝති පිසුනා වාචෝ කෝපන හෝති ඉතෝ සොත්වා අමුත්‍ර අක්කාසා ඉමේ සම්බේදාය අමුත්‍ර වාසොත්වා ඉමේ සංඅක්කාසා අමෝ සම්බේදාය ඉති සමග්ගානං වා බෙත්තා බින්නානං වා අනුප්පදාතා වග්ගාරාමෝ වග්ගරතෝ වග්ගනන්දි වග්ගකරණින් වාචං භාසිතා හෝති හරුසා වාචෝ කෝපන හෝති ඊයාසා වාචා අණ්ඩකා කක්කසා පරුසා පරකටුකා පරාභේ සජ්ජනේ කෝද සාමන්තා අසමාදී සංවත්තනිකාත් තතාරෝපින් වාචම් භාසිතා හෝති සම්පප්පලාපේ කෝපන හෝති අකාලවාදී අබෝතවාදී අනත්තවාදී අධම්මවාදී අවිනයවාදී අනිදානවතින් වාචං භාසිතා හෝති අකාලේන අනපදේශං අපරියන්තවතින් අනත්ත සංහිතං ඒව රූපං භන්තේ වචේ සමාචාරං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩන්ති කුසල ධම්මා පරිහායන්ති කතං රූපං බන්තේ වචේ සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අබිවඩ්ඩන්ති ඉද බන්තේ ඒකච්චෝ මුසාවාදම් පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සබග්ගතෝ වා පරිසග්ගතෝ වා ඥාති මජ්ජගතෝ වා පෝග මජ්ජගතෝ වා රාජකුල මජ්ජගතෝ වා අබිනිතෝ සක්ඛේ පුට්ඨෝ ඒහම් භෝ පුරිස යං ජානාසෙත්තං වදේහේතේ සෝ අජානං වා ආහ නජානාමේතේ ජානං වා ආහ ජානාමේතේ අපස්සන් වා ආහ නපස්සාමේතේ පස්සන් වා ආහ පස්සාමේතේ ඉති යත් හේතුවා පර හේතුවා ආමිස කිංචික්ඛ හේතුවා න සම්පජානමුසා භාසිතා හෝති පිසුනං වාචම් පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති ඊතෝ සොත්වාන අමුත්‍ර අක්ඛාසා ඉමේ සම්භේදාය අමුත්‍ර වාසොත්වාන ඉමේසං අක්ඛාසා අමෝ සම්භේදාය ඉති බින්නානං වා සන්දාසා සහිතානං වා අනුප්පදාසා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දේ සමග්ගකරණෙන් වාචං භාසිතා හෝති පරුසං වාචං පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති යාසා වාචානේලා කන්න සුඛා ප්‍රේමනීයා හදයන්ගමා පෝරේ බහුජන කන්තා බහුජන මනාපාත් තථා රූපින් වාචං භාසිතා හෝති සම්පප්පලා සම්පාය සම්පප්පලාපා පටිවිරතෝ හෝති කාලවාදී භූතවාදී අත්ත්වවාදී ධම්මවාදී විනයවාදී නිදානවතින් වාචං භාසිතා හෝති කාලේන සාපදේශං පරියන්තවතින් අත්ථ සංහිතං ඒව රූපම් බන්තේ වචේ සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අබිවඩ්ඩන්ති වචේ සමාචාරම් පහං භික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බං තේ අසේවිතබ්බං තේ පංච අඤ්ඤමඤ්ඤං වචේ සමාචාරන්ති ඉති යන්තං වොත්තං භගවතා ඉදමේ සංපටිච්ච වොත්තං මනෝ සමාචාරං පහං වික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ පංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරන්ති ඉති කෝපනේ සංවොත්තං භගවතා කිංචේ සම්පටිච්ඡවොත්තං යථාරූපං බන්තේ මනෝ සමාචාරං සේවිතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්ති ඒව රූපෝ මනෝ සමාචාරෝ නසේවිතබ්බෝ යථා රූපං චකෝ බන්සේ මනෝ සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අබිවඩ්ඩන්ති ඒව රූපෝ මනෝ සමාචාරෝ සේවිතබ්බෝ කතං රූපං බන්තේ මනෝ සමාචාරං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරියායන්ති ඉද බන්තේ ඒකච්චෝ අවිජ්ජාලෝ හෝති යන්තං පරස්ස පරවිත්තෝපකරණං තං අවිජ්ජාතා හෝති අහෝ වතයන් පරස්ස තං මම අස්සාතේ ව්‍යාපන්න චිත්තෝ කෝපන හෝති පදොට්ඨ මන සංකප්පෝ ඉමේ සත්තා හඤ්ඤන්තු වා වජ්ජන්තු වා උච්චිජ්ජන්තු වා විනස්සන්තු වා මාවා අහේසොන්ති ඒව රූපං බන්තේ මනෝ සමාචාරං සේවතෝ අකුසල ධම්මා අබිවර්ධන්තේ කුසල ධම්මා පරිහායන්තේ කතං රූපං බන්තේ මනෝ සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරිආයන්ති කුසල ධම්මා අභිවඩ්ඩන්ති ඉද බන්තේ ඒකච්චෝ අනබිජ්ජාලෝ හෝති යන්තං පරස්ස පරවිත්තෝපකරණං තං නාබිජ්ජාතා හෝති අහෝ වතයන් පරස්ස තං මම අස්සාතේ අව්‍යාපන්න චිත්තෝ කෝපන හෝති අප්පදුට්ඨ මන සංකප්පෝ ඉමේ සත්තා අවේරා අභ්‍යාපජ්ජා අනීඝා සුඛිනෝ අත්ථානං පරිහරන්තෝති ඒව රූපං භන්තේ මනෝ සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඩන්ති මනෝ සමාචාරම් පහම් භික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ පංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරන්ති ඉතියන් සංවොත්තං භගවතා ඉදමේ සං පටිච්ච වොත්තං චිත්තුප්පාදම් පහම් භික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ තංච අඤ්ඤමඤ්ඤං චිත්තෝපාදන්තේ ඉති කෝ පනේ සංබුත්තං භගවතා කිංචේ සම්පටිච්ච උත්තම් යතාරෝපම් භන්තේ චිත්තෝපාදං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ ඒව රෝපෝ චිත්තෝපාදෝන සේවිතබ්බෝ යතාරෝපං ච කෝ භන්තේ චිත්තෝපාදං සේවතෝ අකුසල ධම්මා පරිහායන්තේ කුසල ධම්මා අභිවර්ධන්තේ ඒව රූපෝ චිත්තුප්පාදෝ සේවේ තබ්බෝ කතං රූපං බන්තේ චිත්තුප්පාදං සේවතෝ අකුසල ධම්මා අභිවර්ධන්තේ කුසල ධම්මා පරිහායන්තේ ඉද බන්තේ ඒකච්චෝ අභිජ්ජාලෝ හෝතේ අවිජ්ජා සහගතේන චේතසා විහෙරති ව්‍යාපාදවා හෝති ව්‍යාපාද සහගතේන චේතසා විහෙරති විහෙසවා හෝති විහෙසා සහගතේන චේතසා විහෙරති ඒව රූපම් බන්තේ චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ කතං රූපං බන්තේ චිත්තුප්පාදං සේවතෝ අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අභිවඩ්ඩන්ති ඉද බන්තේ ඒකච්චෝ අනවිජ්ජාලෝ හෝති අනවිජ්ජා සහගතේන චේතසා විහෙරති අව්‍යාපාදවා හෝති අව්‍යාපාද සහගතේන චේතසා විහෙරති අවිහෙසවා හෝති අවිහෙසා සහගතේන චේතසා විහෙරති ඒව රූපම් භන්තේ චිත්තුප්පාදං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අබිවඩ්ඩන්ති චිත්තුප්පාදං පහං වික්ඛවේ දුවිදේන වදාමි සේවිතම්බම්පේ අසේවිතම්බම්පේ සංච අඤ්ඤමඤ්ඤං චිත්තුප්පාදන්ති ඉතියන් සං වොත්තං භගවතා ඉදමේතං පටිච්ච වොත්තං සංඥා පටිලාභම් පහම් දෙක්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ සංච අඤ්ඤමඤ්ඤං සංඥා පටිලාභන්ති යතේ කෝපනේ සංවත්තං භගවතා කිංචේ සම්පටිච්ච වොත්තං යතාරෝපම් බන්තේ සංඥා පටිලාභං සේවතෝ අකුසල ධම්මා අබිවඩ්ඩන්ති කුසල ධම්මා පරිහායන්ති ඒව රූපෝ සංඥා පටිලාභෝන සේවිතබ්බෝ යතාරෝපං ච කෝබන්තේ සංඥා පටිලාභං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අවිවඩ්ඩන්ති ඒව රූපෝ සංඥා පටිලාභෝ සේවිතබ්බෝ කතං රූපං බන්තේ සංඥා පටිලාභං සේවතෝ අකුසල ධම්මා අභිවඩ්ඩන්තේ කුසල ධම්මා පරිහායන්තේ ඉද බන්තේ ඒකච්ඡෝ අවිජ්ජාලෝ හෝති අවිජ්ජාසහගතාය සංඥාය විහෙරති ව්‍යාපාදවා හෝති ව්‍යාපාද සාගතාය සංඥාය විහෙරති විහෙසවා හෝති විහෙසා සාගතාය සංඥාය විහෙරති ඒව රූපම් බන්තේ සංඥා පටිලාභං සේවතෝ අකුසලා ධම්මා අවිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායන්ති කතං රූපම් බන්තේ සංඥා පටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවඩ්ඩන්තේ ඉද බන්තේ ඒකච්චෝ අනබෙජ්ජාලෝ හෝති අනබෙජ්ජා සහගතාය සංඥාය විහෙරති අව්‍යාපාදවා හෝති අව්‍යාපාද සහගතාය සංඥාය විහෙරති අවිහෙසමා හෝති අවිහෙසා සහගතාය සංඥාය විහෙරති ඒව රූපං බන්තේ සංඥා පටිලාභං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ සංඥා පටිලාභං පහං දෙක්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං සංඥා පටිලාභන්තේ ඉති යන්තං වොත්තං භගවතා ඉදමේස්සං පටිච්ච වොත්තං දෙට්ඨේ පටිලාභම් පහම් දෙක්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි පංච අඤ්ඤමඤ්ඤං දෙක්ඛේ පටිලාභන්ති ඉති කෝපනේ සංවත්තං භගවතා කිංචේ සං පටිච්ච වොත්තං යථාරෝපම් බන්තේ දිට්ඨි පටිලාභං සේවතෝ අකුසලා ධම්මා අ비වඩ්ඩන්තේ කුසලා ධම්මා පරිහායන්තේ ඒව රූපෝ දිට්ඨි පටිලාභෝ න සේවිතබ්බෝ යථාරෝපං ච කෝ බන්තේ දිට්ඨි පටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අ비වඩ්ඩන්තේ ඒව රූපෝ දිට්ඨේ පටිලාභෝ සේවේ තබ්බෝ කතං රූපං බන්තේ දිට්ඨේ පටිලාභං සේවතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායන්ති ඉද බන්තේ ඒකච්චෝ එවං දිට්ඨිකෝ හෝතේ නත්තේ දෙන්නං නත්තේ එට්ටං නත්තේ හොතං නත්තේ සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්තේ අයං ලෝකෝ නත්තේ පරෝ ලෝකෝ නත්තේ මාසා නත්තේ පිතා නත්තේ සත්තා ඕපපාතිකා නත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදෙන්ති තේ ඒව රූපං බන්තේ දිත්තේ පටිලාභං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරියායන්ති කතං රූපං බන්තේ දිත්තේ පටිලාභං සේවතෝ අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අ비වඩ්ඩಂತಿ ඉද බන්තේ ඒකච්චෝ එවං දෙට්ඨිකෝ හෝති අත්තේ දෙන්නං අත්තේ ඉට්ඨං අත්තේ හොතං අත්තේ සුකට දුක්ඛානං කම්මානං පරං විපාකෝ අත්තේ අයං ලෝකෝ අත්තේ පරෝ ලෝකෝ අත්තේ මාසා අත්තේ පිතා අත්තේ සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේකत्वा පවේදෙන්ති තේ ඒව රූපං වන්තේ දිට්ඨි පටිලාභං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අබිවඩ්ඩන්ති දිට්ඨි පටිලාභං පහං වික්ඛවේ දුවිදේන වදාමේ සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ තංච අඤ්ඤමඤ්ඤං දෙක්ඛේ පටිලාභන්ති ඉතියන්තං වොත්තං භගවතහා ඉදමේ තම් පටිච්ච වොත්තං අත්ථභාව පටිලාභම් පහම් දෙක්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි සංච අඤ්ඤමඤ්ඤං අත්ථභාව පටිලාභන්ති ඉති කෝපනේ සංවොත්තං භගවතා කිංචේ සංපටිච්ච වොත්තං යථා රූපං වංශේ අත්ථ භාව පටිලාභං සේවතෝ අකුසලා ධම්මා අවිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ ඒව රූපෝ අත්ථ භාව පටිලාභෝන සේවිතබ්බෝ යථා රූපං ච කෝ වංශේ අත්ථ භාව පටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අබිවඩ්ඩන්තේ ඒව රූපෝ අත්ථ භව පටිලාභෝ සේවේ තබ්බෝ කතං රූපං වන්තේ අත්ථ භව පටිලාභං සේවතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩන්තේ කුසලා ධම්මා පරිහායන්තේ සබ්බයා පඤ්ඤං බන්තේ අත්ථභාව පටිලාභං අබිනිබ්බත්තයතෝ අපරිණිච්ඡිත භාවාය අකුසල ධම්මා අබිවඩ්ඩන්ති කුසල ධම්මා පරිහායන්ති කතං රූපං බන්තේ අත්ථභාව පටිලාභං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අබිවඩ්ඩන්ති අභ්‍යාපජ්ජං බන්තේ අත්ථභාව පටිලාභං අබිනිබ්බත්තයතෝ පරිනිච්ඡිත භාවාය අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අ비වඩ්ඩන්ති අත්ථභාව පටිලාභං පහම් බික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං අත්ථභාව පටිලාභන්ති ඉතියන් සංවොත්තං භගවතා ඉදමේ සංපටිච්ච වොත්තං ඉමස්සකෝ අහං භන්සේ භගවතා සංඛිත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තරේන අත්තං ආජානාමීති සාදෝ සාදෝ සාරිපුත්ත සාධෝ කෝත්වං සාරිපුත්ත ඉමස්ස මයා සංකෙත්තේන භාසිතස්ස විත්තාරේන අත්තං අවිබත්තස්ස එවං විත්තාරේන අත්තං ආජානාස්සේ කාය සමාචාරම් පහම් වික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බං තේ අසේවිතබ්බං තේ තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරන්තේ ඉති කෝපනේ සංවුත්තං මයා කිංචේ සම්පටිච්ච වුත්තං යථාරෝපං සාරිපුත්ත කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩන්තේ කුසලා ධම්මා පරිහායන්තේ ඒව රූපෝ කාය සමාචාරෝ නසේවිතබ්බෝ යථාරෝපං චකෝ සාරිපුත්ත කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අබිවඩ්ඩන්තේ ඒව රූපෝ කාය සමාචාරෝ සේවේ තබ්බෝ කතං රූපං සාරිපුත්ත කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා අබිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති ඉද සාරිපුත්ත ඒකච්ඡෝ පානාති පාති හෝති තේයාලම් ඒව රෝපං සාරිපුත්ත කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා අවිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති ඛතං රෝපං සාරිපුත්ත කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අවිවඩ්ඩಂತಿ ඉද සාරිපුත්ත ඒකච්ඡෝ පානාති පාතම් පහාය පෙය්‍යාලම් ඒව රූපං සාරිපුත්ත කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරිහායන්තේ කුසල ධම්මා අභිවඩ්ඩන්තේ කාය සමාචාරං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරන්තේ ඉති යන්තං වොත්තං මයා ඉදමේ සම්පඩෙච්ච වොත්තං වචේ සමාචාරම් පහම් සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ තංච අඤ්ඤමඤ්ඤං වචේ සමාචාරන්ති ඉති කෝ පනේසං වොත්තං මයා කිංචේතං පඩෙච්ච වොත්තං යථාරෝපං සාරිපුත්ත වචේ සමාචාරං සේවතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩන්තේ කුසලා ධම්මා පරිහායන්තේ ඒව රූපෝ වචී සමාචාරෝ නසේවිතබ්බෝ යථාරෝ පංචකෝසාරි පුත්ත වචී සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අබිවඩ්ඩන්තේ ඒව රූපෝ වචී සමාචාරෝ සේවිතබ්බෝ කතං රෝපං සාරිපුත්ත වචේ සමාචාරං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ ඉද සාරිපුත්ත ඒකච්චෝ මුසාවාදී හෝති තේයාලම් ඒව රෝපං සාරිපුත්ත වචේ සමාචාරං සේවතෝ අකුසල ධම්මා අබිවඩ්ඩන්ති කුසල ධම්මා පරිහායන්ති කතං රෝපං සාරේ පුත්ත වචේ සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අබිවඩ්ඩන්ති ඉද සාරිපුත්ත ඒකච්ඡෝ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති තේයාලම් ඒව රෝකං සාරිපුත්ත වචේ සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අවිවඩ්ඩන්ති වචේ සමාචාරං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං වචේ සමාචාරන්ති ඉති යන්තං වත්තං මයා ඉදමේසං පටිච්ච බුත්තං මනෝ සමාචාරම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරන්ති ඉති කෝපනේ සංවුත්තං මයා කිංචේ සම්පටිච්ච වුත්තං යතාරෝපං සාරිපුත්ත මනෝ සමාචාරං සේවතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩන්තේ කුසලා ධම්මා පරිහායන්තේ ඒව රූපෝ මනෝ සමාචාරෝ නසේවිතබ්බෝ යතහ රූපං ච කෝසාරි පුත්ත මනෝ සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අබිවඩ්ඩන්තේ ඒව රූපෝ මනෝ සමාචාරෝ සේවේ තබ්බෝ කතං රෝපං සාරිපුත්ත මනෝ සමාචාරං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති ඉද සාරිපුත්ත ඒකච්චෝ අවිජ්ජාලෝ හෝති පේයාලම් ඒව රූපං සාරිපුත්ත මනෝ සමාචාරං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති කතං රෝපං සාරිපුත්ත මනෝ සමාචාරං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවර්ධන්ති ඉද සාරිපුත්ත ඒකච්චෝ අනවිජ්ජාලෝ හෝති තේයාලම් ඒව රූපං සාරිපුත්ත මනෝ සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අවිවඩ්ඩන්තේ මනෝ සමාචාරම් පහං සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ තංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරන්ති ඉතියන්තං වොත්තං මයා ඉදමේ සම්පටිච්ච වොත්තං චිත්තෝපාදම් පහං සාරිපුත්ත දොවිදේන වදාමේ සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ තංච අඤ්ඤමඤ්ඤං චිත්තෝපාදන්තේ ඉතේ කෝ පනේසං බුද්ධං මයා කිංචේ සම්පටිච්ච බුද්ධං යතාරෝපං සාරිපුත්ත චිත්තෝපාදං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩන්ති කුසල ධම්මා පරිහායන්තේ ඒව රූපෝ චිත්තුප්පාදෝන සේවිතබ්බෝ යතා රූපංච කෝ සාරිපුත්ත චිත්තුප්පාදං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අ비වඩ්ඩන්ති ඒව රූපෝ චිත්තුප්පාදෝ සේවිතබ්බෝ කතං රූපං සාරිපුත්ත චිත්තුප්පාදං සේවතෝ අකුසල ධම්මා අබිවඩ්ඩන්තේ කුසල ධම්මා පරිහායන්තේ යද සාරිපුත්ත ඒකච්චෝ අවිජ්ජාලෝ හෝති අවිජ්ජා සහගතේන චේතසා විහෙරති ව්‍යාපාදවා හෝති ව්‍යාපාද සහගතේන චේතසා විහෙරති විහෙසවා හෝති විහෙසා සහගතේන චේතසා විහෙරති ඒව රූපං සාරිපුත්ත චිත්තුප්පාදං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ කතං රූපං සාරිපුත්ත චිත්තුප්පාදං සේවතෝ අකුසල ධම්මා පරිහායಂತಿ කුසල ධම්මා අ비වඩ්ඩಂತಿ ඉද සාරිපුත්ත ඒකච්චෝ අනබිජ්ජාලෝ හෝති අනබිජ්ජා සාගතේන චේතසා විහෙරති අව්‍යාපාදවා හෝති අව්‍යාපාද සාගතේන චේතසා විහෙරති අවිහෙසවා හෝති අවිහෙසා සාගතේන චේතසා විහෙරති ඒව රූපං සාරිපුත්ත චිත්තුප්පාදං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසල ධම්මා අබිවඩ්ඩන්තේ චිත්තුප්පාදම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ පංච අඤ්ඤමඤ්ඤං චිත්තුප්පාදන්තේ ඉති යන්තං වොත්තං මයා ඉදමේ සම් පටිච්ච වොත්තං සංඥා පටිලාභම් පහං සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ තංච අඤ්ඤමඤ්ඤං සංඥා පටිලාභන්ති ඉතේ කෝපනේ සංබුත්තං මයා කිංචේ සම්පටිච්ච වොත්තං යතාරෝපං සාරිපුත්ත සංඥා පටිලාභං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩන්ති කුසල ධම්මා පරිහායන්ති ඒව රූපෝ සංඥා පටිලාභෝන සේවිතබ්බෝ යථා රූපං ච කෝසාරිපුත්ත සංඥා පටිලාභං සේවතෝ අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අබිවඩ්ඩಂತಿ ඒව රූපෝ සංඥා පටිලාභෝ සේවිතබ්බෝ කතං රූපං සාරිපුත්ත සංඥා පටිලාභං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති ඉද සාරිපුත්ත ඒකච්ඡෝ අවිජ්ජාලෝ හෝති අවිජ්ජා සාගතාය සංඥාය විහෙරති ව්‍යාපාදවා හෝති ව්‍යාපාද සාගතාය සංඥාය විහෙරති විහෙසවා හෝති විහෙසාසගතාය සංඥාය විහෙරති ඒව රූපං සාරිපුත්ත සංඥා පටිලාභං සේවතෝ අකුසල ධම්මා අ비වඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති කතං රූපං සාරිපුත්ත සංඥා පටිලාභං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අ비වඩ්ඩಂತಿ ඉද සාරිපුත්ත ඒකච්චෝ අනවිජ්ජාලෝ හෝති අනවිජ්ජා සහගතාය සංඥාය විහෙරති අව්‍යාපාදවා හෝති අව්‍යාපාද සහගතාය සංඥාය විහෙරති අවිහෙසවා හෝති අවිහෙසා සහගතාය සංඥාය විහෙරති ඒව රෝපං සාරිපුත්ත සංඥා පටිලාභං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසල ධම්මා අවිවඩ්ඩන්ති සංඥා පටිලාභම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ තංච අඤ්ඤමඤ්ඤං සංඥා පටිලාභන්ති ඉති යන්තං ඔත්තං මයා ඉදමේ සම්පටිච්ච වොත්තං දෙට්ඨේ පටිලාභම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතම්බන්ති අසේවිතම්බන්ති තංච අඤ්ඤමඤ්ඤං දෙට්ඨේ පටිලාභන්ති ඉති කෝපනේ සම්වුත්තං මයා කිංචේ සම්පටිච්ච වුත්තං යතා රූපං සාරිපුත්ත දෙට්ඨි පටිලාභං සේවතෝ අකුසල ධම්මා අවිවර්ධන්ති කුසල ධම්මා පරිහායන්ති ඒව රූපෝ දෙක්ඛි පරිලාභෝන සේවිතබ්බෝ යථා රූපං ච කෝසාරි පුත්ත දෙක්ඛි පරිලාභං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවර්ධන්ති ඒව රූපෝ දෙක්ඛි පරිලාභෝ සේවිතබ්බෝ කතං රූපං සාරිපුත්ත දෙක්ඛි පරිලාභං සේවතෝ අකුසල ධම්මා අභිවර්ධන්ති කුසල ධම්මා පරිහායන්තේ ඉද සාරිපුත්ත ඒකච්චෝ ඒවං දිට්ඨිකෝ හෝති නත්තේ දෙන්නං පේයාලං පවේදෙන්ති තී ඒව රෝපං සාරිපුත්ත දිට්ඨිපටිලාභං සේවතෝ අකුසල ධම්මා අවිවර්ධන්තේ කුසල ධම්මා පරිහායන්තේ කතං රෝපං සාරිපුත්ත දෙට්ඨිපටිලාභං සේවතෝ අකුසල ධම්මා පරියායන්තේ කුසල ධම්මා අවිවර්ධන්තේ ඉද සාරිපුත්ත ඒකච්චෝ ඒවං දෙට්ඨිකෝ හෝති අත්තේ දෙන්නං පේයාලං භවේදෙන්සීති ඒව රෝපං සාරිපුත්ත දෙට්ඨිපටිලාභං සේවතෝ අකුසල ධම්මා පරියායන්තේ කුසලා ධම්මා අභිවර්ධන්ති දෙට්ඨේ පටිලාභම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ තංච අඤ්ඤමඤ්ඤං දෙට්ඨේ පටිලාභන්ති ඉතියන්තං වොත්තං මයා ඉදමේ සම්පටිච්ච වොත්තං අත්ථභාව පටිලාභම් පහං සාරිපුත්ත දුවිදේන පේයාලම් බුත්තං මයා කිංචේ සම්පටිච්ච බුත්තං යතාරෝපං සාරිපුත්ත පේයාලම් නසේවිතබ්බෝ යතාරෝපං චකෝ සාරිපුත්ත අත්ථභාව පටිලාභං පේයාලම් අභිවඩ්ඩන්තේ ඒව රූපෝ අත්ථභාව පටිලාභෝ සේවේ තබ්බෝ කතං රූපං සාරිපුත්ත පෙය්‍යාලම් පරිහායන්ති සව්‍යාපජ්ජං සාරිපුත්ත පෙය්‍යාලං පරිහායන්ති කතං රූපං සාරිපුත්ත පෙය්‍යාලම් අභිවඩ්ඩන්ති අව්‍යාපජ්ජං සාරිපුත්ත පෙය්‍යාලම් අභිවඩ්ඩන්ති අත්තභාව පටිලාභම් පහම් සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ තංච අඤ්ඤමඤ්ඤං අත්තභාව පටිලාභන්තේ ඉති යන්තං මුත්තං මයා ඉදමේ සම්පඩෙච්ච වොත්තං ඉමස්සකෝ සාරිපුත්ත මයා සංකේතේන භාසිතස්ස එවං විත්තරේන අත්තෝ දට්ඨබ්බෝ චක්ඛෝ විඤ්ඤයං රූපං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ සෝත විඤ්ඤයං ශද්දම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ ගහන විඤ්ඤයං ගන්ධම් පහං සාරේපොත්ත දුවිදේන වදාමේ සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ ජීවහං විඤ්ඤයං රසම් පහං සාරේපොත්ත දුවිදේන වදාමේ සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ කාය විඤ්ඤයං පොට්ටබ්බම් පහං සාරේපොත්ත දුවිදේන වදාමේ සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ මනෝ විඤ්ඤයං ධම්මං පහං සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බන්ති අසේවිතබ්බන්ති එවං වොත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන් සංඝේ තදවෝච ඉමස්සකෝ අහං බන්තේ භගවතා සංකිට්ඨේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං වෙත්තාරේන අත්තං ආජානාමි චක්කෝ විඤ්ඤයං රූපං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බං තේ අසේවිතබ්බං තේ යතේ කෝපනේ සංවත්තං භගවතා චින්චේතං පරිච්ඡවත්තං යතා රූපං බන්තේ චක්කු විඤ්ඤයං රූපං සේවතෝ අකුසල ධම්මා අබිවඩ්ඩන්තේ කුසලා ධම්මා පරිහායන්තේ ඒව රෝපං චක්කු විඤ්ඤයං රෝපං නසේවිතබ්බං යතා රෝපං ච කෝබන්තේ චක්කු විඤ්ඤයං රෝපං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අභිවඩ්ඩන්තේ ඒව රෝපං චක්කු විඤ්ඤයං රෝපං සේවිතබ්බං චක්කු විඤ්ඤයං රූපං පහං සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේති ඉති යන්තං වොත්තං භගවතා ඉදමේ සම්පරිච්ඡ වොත්තං සෝත විඤ්ඤයං සද්දම් පහං සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ ඉති කෝපනේ සංවුත්තං භගවතා කිංචේ සම්පටිච්ච වුත්තං යතාරෝපං භන්තේ සෝත විඤ්ඤයං සද්දං සේවතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායන්ති ඒව රූපෝ සෝත විඤ්ඤයෝ සද්දෝ නසේවිතබ්බෝ යතාරෝපං ච කෝ භන්තේ සෝත විඤ්ඤයං සද්දං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අභිවඩ්ඩන්තේ ඒව රූපෝ සෝත විඤ්ඤයෝ සද්දෝ සේවිතබ්බෝ සෝත විඤ්ඤයං සද්දම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්ති අසේවිතබ්බන්ති ඉතියන්තං වොත්තං භගවතා ඉදමේ සං පඩෙච්ච වොත්තං ගහන විඤ්ඤේයං ගණ්ඩම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේ ඉතේ කෝපනේ සංවොත්තං භගවතා කිංචේතං පරිච්ඡවොත්තං යතාරෝපං බන්තේ ගහන විඤ්ඤේයං ගන්ධං සේවතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්තේ ඒව රූපෝ ගාන විඤ්ඤයෝ ගන්ධෝ නසේවි සබ්බෝ යතා රූපං ච කෝ භන්සේ ගාන විඤ්ඤයං ගන්ධං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවර්ධන්ති ඒව රූපෝ ගාන විඤ්ඤයෝ ගන්ධෝ සේවි සබ්බෝ ගාන විඤ්ඤයං ගන්ධං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතම්බන්තේ අසේවිතම්බන්තේ තේ ඉති යන්තං වොත්තං භගවතා ඉදමේතම් පටිච්ච වොත්තං දිවහා විඤ්ඤයං රසම් පහන්සාරි පුත්ත දුවිදේන වදාමේ සේවිතම්බන්තේ අසේවිතම්බන්තේ තේ ඉති කෝපනේ සංවොත්තං භගවතා කිංචේ සම්පටිච්ච වොත්තං යථා රූපං භන්තේ ජීවහා විඤ්ඤේයං රසං සේවතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩන්තේ කුසලා ධම්මා පරිහායන්තේ ඒව රූපෝ ජීවහා විඤ්ඤේයෝ රසෝන සේවිතබ්බෝ යථා රූපං ච කෝ භන්තේ ජීවහා විඤ්ඤේයං රසං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අබිවඩ්ඩන්තේ ඒව රූපෝ ජීවහා විඤ්ඤයෝ රසෝ සේවිතබ්බෝ ජීවහා විඤ්ඤයං රසං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බං තේ අසේවිතබ්බං තේති ඉතියන්තං වොත්තං භගවතා ඉදමේ සම්පටිච්ච වොත්තං කාය විඤ්ඤයං පොට්ටබ්බම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම් සේයසේවිතබ්බම් තේති ඉති කෝ පනේ සංවොත්තං භගවතා කිංචේ සම්පටිච්ච වොත්තං යතාරෝපම් බන්තේ කාය විඤ්ඤයං පොට්ටබ්බං සේවතෝ අකුසලා ධම්මා අවිවඩ්ඩන්තේ කුසලා ධම්මා පරිහායන්තේ ඒව රූපෝ කාය විඤ්ඤයෝ පොට්ටබ්බෝ නසේවිතබ්බෝ යතහ රූපං ච කෝ බන්තේ කාය විඤ්ඤයං පොට්ටබ්බං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අ비වඩ්ඩಂತಿ ඒව රූපෝ කාය විඤ්ඤයෝ පොට්ටබ්බෝ සේවිතබ්බෝ කාය විඤ්ඤයං පොට්ටබ්බම් පහං සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේති ඉති අන්තං බොත්තං භගවතා ඉදමේ සං පටිච්ච උත්තං මනෝ විඤ්ඤයං ධම්මං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පේ අසේවිතබ්බම්පේති ඉති කෝ පනේ සං උත්තං භගවතා කිංචේ සම්පටිච්ච උත්තං යථාරෝපම් බන්තේ මනෝ විඤ්ඤේයං ධම්මං සේවතෝ අකුසලා ධම්මා අවිවඩ්ඩන්තේ කුසලා ධම්මා පරිහායන්තේ ඒව රූපෝ මනෝ විඤ්ඤේයෝ ධම්මෝ නසේවිතබ්බෝ යථාරෝපං ච කෝ බන්තේ මනෝ විඤ්ඤේයං ධම්මං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්තේ කුසලා ධම්මා අවිවඩ්ඩන්තේ ඒව රූපෝ මනෝ විඤ්ඤයෝ ධම්මෝ සේවිතබ්බෝ මනෝ විඤ්ඤයං ධම්මං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ තේ ඉති යන්තං වොත්තං භගවතා ඉදමේ සම්පටිච්ච වොත්තං ඉමස්සකෝ අහං බන්තේ භගවතා සංකෙත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තරේන අත්තං ආජානාමිති සාධෝ සාධෝ සාරිපුත්ත සාධකෝ ත්වං සාරිපුත්ත ඉමස්සමයා සංකෙත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තාරේන අත්ථං ආජානාසේ චක්ඛෝ විඤ්ඤේයං රූපං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතම්බම්පේ අසේවිතම්බම්පේ තේ ඉතේ කෝ පනේ සංබුත්තං මයා කිංචේ සම්පටිච්ච වොත්තං යතාරෝපං සාරිපුත්ත පෙය්‍යාලම් නසේවිතබ්බං යතාරෝපං ච කෝ සාරිපුත්ත පෙය්‍යාලම් අසේවිතබ්බං තේති ඉති යන්තං වොත්තං මයා ඉදමේ සම්පටිච්ඡ බුත්තන්ති සෝත විඤ්ඤේයං සද්දම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි ශේවිතබ්බන්තේ අශේවිතබ්බන්තේති ඉති කෝපනේ සංවුත්තං මයා කිංචේතම් පටිච්ච වුත්තං යතාරෝපං සාරිපුත්ත ශෝත විඤ්ඤේයං සද්දං ශේවතෝ අකුසලා ධම්මා අබිවඩ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්ති ඒව රූපෝ ශෝත විඤ්ඤේයෝ සද්දෝ නශේවිතබ්බෝ පේයාලම් ඒව රූපෝ ශෝත විඤ්ඤයෝ ශද්දෝ සේවිතබ්බෝ තේයාලම් ඒව රූපෝ ගාන විඤ්ඤයෝ ගන්ධෝ නසේවිතබ්බෝ තේයාලම් ඒව රූපෝ ගාන විඤ්ඤයෝ ගන්ධෝ සේවිතබ්බෝ තේයාලම් ඒව රූපෝ ජීවහා විඤ්ඤයෝ රසෝ නසේවිතබ්බෝ තේයාලම් ඒව රූපෝ ජීවා විඤ්ඤයෝ රසෝ සේවිතබ්බෝ පේයාලම් ඒව රූපෝ කාය විඤ්ඤයෝ පොට්ටබ්බෝ නසේවිතබ්බෝ පේයාලම් ඒව රූපෝ කාය විඤ්ඤයෝ පොට්ටබ්බෝ සේවිතබ්බෝ පේයාලම් මනෝ විඤ්ඤයං ධම්මං පහං සාරිපුත්ත පේයාලම් ඒව රූපෝ මනෝ විඤ්ඤයෝ ධම්මෝ නසේවිතබ්බෝ තේයාලම් ඒව රූපෝ මනෝ විඤ්ඤයෝ ධම්මෝ සේවිතබ්බෝ මනෝ විඤ්ඤයං ධම්මං පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේති ඉති යන්තං බුත්තං මයා ඉදමේතං පටිච්ච බුත්තං ඉමස්සකෝ සාරිපුත්ත මයා සංකෙත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තරේන අත්තෝ දට්ඨම්බෝ චීවරම් පහම් සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතම්බන්තේ අසේවිතම්බන්තේ පිණ්ඩපාතම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ සේනාසනම් පහන් සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ ගාමම් පහන් සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ නිගමම් පහන් සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ නගරම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්ති අසේවිතබ්බන්ති ජනපදම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්ති අසේවිතබ්බන්ති පුග්ගලම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්ති අසේවිතබ්බන්ති තේ එවං වොත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන් සංඝේ තදවෝච ඉමස්සකෝ අහං බන්තේ භගවතා සංකෙත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තරේන අත්තං ආජානාමි චීවරම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්ති යසේවිතබ්බන්ති ඉති කෝ පනේ සංවුත්තං භගවතා කිංචේ සම්පටිච්ච වුත්තං යථාරෝපං බන්තේ චීවරං සේවතෝ අකුසලා ධම්මා අ비වඩ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්ති ඒව රූපං චීවරං නසේවිතබ්බං යථාරෝපංච කෝ බන්තේ චීවරං සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අබිවඩ්ඩන්ති ඒව රූපං චේවරං සේවිතබ්බං චේවරං පහං සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ තේ ඉති යන්තං වොත්තං භගවතා ඉදමේ සම් පටිච්ච වොත්තං පින්දපාතං පහං සාරිපුත්ත දුවිදේන වදාමි තේයාලම් ඉදමේ සම් පටිච්ච වොත්තං සේනාසනම් පහන් සාරිපුත්ත දුවිදේන වදාමි තේයාලම් ඉදමේ සම්පටිච්ච වොත්තං ගාමං පහන් සාරිපුත්ත දුවිදේන වදාමි තේයාලම් ඉදමේ සම්පටිච්ච වොත්තං නිගමං පහන් සාරිපුත්ත දුවිදේන වදාමි තේයාලම් ඉදමේ සම්පටිච්ච වොත්තං නගරම් පහන් සාරිපුත්ත දුවිදේන වදාමි තේයාලම් ඉදමේ සම්පරිච්ඡ වුත්තම් ජනපදම් පහන් සාරිපුත්ත දුවිදේන වදාමි තේයාලම් ඉදමේ සම්පරිච්ඡ වුත්තං පුග්ගලම් පහන් සාරිපුත්ත දුවිදේන වදාමි තේයාලම් ඉදමේ සම්පරිච්ඡ වුත්තං විමර්ශකෝ අහං බන්තේ භගවතා සංකෙත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස ඒකං විත්තරේන අත්තං ආජානාමීති සාදෝ සාදෝ සාරිපුත්ත සාදෝ කෝත්වං සාරිපුත්ත ඉමස්සමයා සංකෙත්තේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තරේන අත්තං ආජානාශේති චීවරම් පහන් සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පේ යසේවිතබ්බම්පේ තේ ඉති කෝ පනේසං වුත්තං මයා කිංචේ සම්පටිච්ච උත්තම් යතාරෝපං සාරිපුත්ත සේවරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩන්ති තේයාලම් පටිච්ච උත්තං පින්ඩපාතම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බන්තේ අසේවිතබ්බන්තේ තේ ඉතිකෝ පනේතං වොත්තං මයා කිංචේතං පටිච්ච වොත්තං යථාරෝපං ච සාරිපුත්ත පිණ්ඩපාතං සේවතෝ අකුසල ධම්මා අභිවර්ධන්ති පේයාලම් ඉදමේ සම්පටිච්ච වොත්තං සේනාසනම් පහං සාරිපුත්ත දුවිදේන වදාමේ සේවිතබ්බන්ති අසේවිතබ්බන්ති තේයාලම් ඒව රූපං සේනාසනං න සේවිතබ්බං තේයාලම් ඒව රූපං සේනාසනං සේවිතබ්බං තේයාලම් ඒව රූපෝ ගාමෝ න සේවිතබ්බෝ තේයාලම් ඒව රූපෝ ගාමෝ සේවිතබ්බෝ තේයාලම් ඒව රූපෝ නිගමෝ න සේවිතබ්බෝ පෙය්‍යාලම් ඒව රූපෝ නිගමෝ සේවිතබ්බෝ පෙය්‍යාලම් ඒව රූපං නගරං නසේවිතබ්බං පෙය්‍යාලම් ඒව රූපං නගරං සේවිතබ්බං පෙය්‍යාලම් ඒව රූපෝ ජනපදෝ නසේවිතබ්බෝ පෙය්‍යාලම් ඒව රූපෝ ජනපදෝ සේවිතබ්බෝ පෙය්‍යාලම් පුග්ගලම් පහං සාරිපුත්ත දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තේ ඉති කෝ පනේතං මුත්තං මයා කිංචේතං පටිච්චවොත්තං යතා රූපං සාරිපුත්ත පුග්ගලං සේවතෝ අකුසලා ධම්මා අ비වඩ්ඩಂತಿ පේයානම් ඉදමේ සම්පටිච්ච වොත්තං ඉමස්සකෝ සාරිපුත්ත මයා සංකෙත්තේන භාසිතස්ස විත්තරේන අත්ථං අවිවත්තස්ස එවං විත්තරේන අත්ථෝ දට්ඨබ්බෝ සම්බ්බේති චේ සාරිපුත්ත පත්තියා ඉමස්සමයා සංකෙත්තේන භාසිතස්ස එවං විත්තරේන අත්ථං ආජානෙය්‍යොං සබ්බේ ශානම් පස්ස හත්තියානං දීඝරත්තං හිතාය සුඛාය සම්බ්බේති චේ සාරිපුත්ත බ්‍රාහ්මනා තේයාලම් වෙස්සා තේයාලම් සම්බ්බේති චේ සාරිපුත්ත සුද්ධා ඉමස්ස මයා සංකෙත්තේන භාසිතස්ස එවං විත්තරේන අත්තං ආජානීයොං සබ්බේසානං පස්ස සොද්ධානං දීඝරත්සං හිතාය සුඛාය සදේව කෝපිචේ සාරිපුත්ත ලෝකෝ සමාරකෝ සම්බ්‍රාහ්මකෝ සස්සමන බ්‍රාහ්මණී පජා සදේව මනුස්සා ඉමස්ස මයා සංකේතේන භාසිතස්ස එවං වෙත්තාරේන අත්තං ආජානෙය්‍ය සදේව කස්සපිස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රක්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දීඝරත්සං හිතාය සුඛායාති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ භාසිතං අබිනන්දේති සේවිතබ්බා සේවිතබ්බ සුත්තං චතුත්තං